ආතරවන් සර්මයි. ආරණවංශ අර ආරණවංශය අර ගීත වලින් අර අධ්‍යයන හතරකට ප්‍රතිපදාව පුහුණු කරන ආකාරය දාලා තියෙනවා ඥානයන් වහන්සේ. එහෙමයි. එතකොට අධ්‍යයන හතරෙන් පළවෙනි අධ්‍යයන සිත පුහුණු කිරීම කියන එක ආරණාස දාලා තියෙනනේ ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ප්‍රායෝගිකව සිත දකින්න විදිය හොඳ සිතේ යන ඒකේ අර මේ ප්‍රතිපදාව අධීර හතරකට අපි පැහැදිලි කරලා තියෙන එක ගැන ඔය අහන්නේ මේ ඒ ප්‍රතිපදාව මේ ඇත්තටම එහෙම ධර්මයේ තුල සඳහන් වෙන එකක් නෙමෙයි ඒක අපි විසින් ප්‍රායෝගිකව පුහුණු වුණු ආකාරයම තමයි ඒ ප්‍රතිපදා හතරකට අපි ඒ විදිහට කොටස් වලට දාලා තව කෙනෙකුට ඒක ප්‍රායෝගිකව අත්දකින්න හැකියාව ලැබෙන බව අපිට වැටහුණා මෙහෙම ඉදිරිපත් කරොත් හොඳයි කියලා. ඒ අනුව අපි විසින්ම සකස් කළා තමයි ඒ ප්‍රතිපදාව අධිර හතරකට ඒ විදිහට ඉදිරිපත් කරේ. හැබැයි එතනදී බුදුන් වහන්සේම දේශනා කරන විදිහටමයි තියෙන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ත්වය කරා යන අධීර හතර තමයි ඔය ප්‍රතිපදා අධීර හතරකට ඒ ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් ඔතනදී පළවෙනි අධීර විදිහට අපි ගත්තොත් අපි ඒක ඉදිරිපත් කරන ප්‍රතිපදාව අධීර එක කියලා. ඒක ගීතයක යන්නේ බොහොම කෙටියෙන් විනාඩි 5ක් වගේ. ඒකේ තියෙනවා වාක්‍ය වලින් ලිඛිතව දාලා ඒ වාක්‍ය ටිකක්. ඒ වාක්‍ය ටික පොඩ්ඩක් එකින් එක කියවන්න මෙහෙනාස. එකින් ආරණාස මේ සිත පුහුණු කර යුතුයි. එනම් නිවන් දකින්න ප්‍රතිපදාව හඳුනා ගත යුතුයි. එදිනෙදා කටයුතු කරන හැම විටම තම සිත දෙසම සිහිය පවත්වන්න. සිතට අරමුණ යන එන ආකාරය ලෙස සිහිනුවණින් බලා සිටින්න. සිතිවිලි වලට රිං ගන්න එපා. සිතිවිලි ඔබේ කරගන්න එපා. සිතිවිලි සිතිවිලි පමණක් බව දකින්න. ඔව් ඒකේ පළවෙනි අදියර විදිහට ඇත්තටම දේශනයක් අපි කරනවා ප්‍රතිපදා පළවෙනි අදියර කියලා ප්‍රායෝගිකව පුහුණු කියලා. එතනදී අපි ප්‍රතිපදා පළවෙනි අදියර විදිහට පෙන්නන්නේ පූර්වභාග ප්‍රතිපදාව අපරභාග ප්‍රතිපදාව කියලා බුදුන් වහන්සේ ප්‍රතිපදාව බුදුන් වහන්සේම දේශනා කරනවා අදිර දෙකකට. බුදුන් වහන්සේ පූර්වභාග ප්‍රතිපදාව කොටසේදී බුදුන් වහන්සේ පෙන්වන්නේ සත්‍ය ඥානෙ දර්ශන ඥානයයි. එතකොට බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු පෙර නොඇසු විරු දහම. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ඒ පෙර නොඇසූ විරු දහම තමයි අතරම බුදු දර්ශනය කියලා අපි කියන්නේ බුදුන් වහන්සේ බුදුන් වහන්සේ බැහැ දකින්න පටාචාර පැමිණියත් කිසා ගෝතමී පැමිණියත් අඟුලිමාල පැමිණියත් ඒ හැම අවස්ථාවකදීම බුදු දර්ශනය තමයි දේශනා කරන්නේ බුදුන් වහන්සේ ඒ කිසිම කෙනෙකුට ආපු ගම පාරයන්කේ වාඩි වෙන්න භාවනා කරන්න එහෙම කියන්නේ බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා මොකද මේ ධර්මයේ අනේ ධර්මයේ තමයි සත්‍ය ඥානෙ ඒ කියන්නේ කල්යාණ මිත්‍රාගේ පණිවිඩේ අපි දන්නවා සෝතාපට්ටි අංග කියලා කියනකොට කල්‍යාණ මිත්‍රය සුර සද්ධර්ම ශ්‍රවණේ ධම්මානුධම්ම ප්‍රතිපදාව යෝනිසෝ මනසිකාරය. එතකොට මේ අපි කතා කරන්නේ මේ ප්‍රතිපදාව ගැන. කල්‍යාණ මිත්‍රයසුර. සද්ධර්ම ශ්‍රවණය. එතකොට මේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය. ලෝකෙට සත්‍ය අවබෝධ කරගත්ත උතුමන් වහන්සේ නමක් හෙළි කරන අන්නේ පරම සත්‍ය. බුදුන් වහන්සේ තමයි අපගේ කල්‍යාණ මිත්‍රාවන්. පළමු කල්‍යාණ මිත්‍රා. එතකොට බුදුන් වහන්සේ ස්වම්භූ ඥාණයෙන්ම මේ සත්‍ය අවබෝධ කරගෙන මේ සත්‍ය දුකින් මිදෙන්න මේ සත්‍ය ලෝකෙට හෙළි කරනවා. ඒ සත්‍ය ධර්මයේ තමයි අපි ඒ අසා දැනගත්ත ධර්මය. එතකොට මේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය. එයයි කල්‍යාණ මිත්‍රා අර අර සද්ධර්ම ශ්‍රවණය කියන තැනට එන්නේ. එතකොට කල්‍යාණ මිත්‍රා සුරත් මේ සද්ධර්ම ශ්‍රවණයත් මේ ධර්මයේ තුල විශාල කටයුත්තක් සිදු කරනවා. අපි ගත්තොත් බුදුන් වහන්සේ වරක ආනන්ද හිමියන්ට පවසනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍රා මතමය ආනන්දේ මේ ශාසනය පවතින කියලා. එතකොට බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට පවසන කාරණාව පැහැදිලි වෙනවා. යමෙක් මේ ධර්මයේ සත්‍ය අවබෝධ කරගෙන ඒ ලෝකෙට හෙළි නොකරොත් ඒ කිසි කෙනෙකුට දැනගන්න හැකියාවක් නැහැ. එහෙනම් අද අපිට අනේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ තමයි අහිමි වෙලා තියෙන්නේ. මොකද බුදුන් වහන්සේ ගයාශේෂයේ බෝධි මූලයේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම දේශනා කරන්නේ පස්සක දවසන්ට. ඒ ධම්සක් පැවතුම් සූත්‍රය. ඒ ධම්සක් පැවතුම් සූත්‍රය තුළ බුදුන් වහන්සේ ඒ ධර්මයේ ලෝකයට හෙළි කරනකොට ඒ ධර්ම චක්‍රය කරකවනකොට එහෙම නැත්නම් ධර්ම චක්‍ර ප්‍රවර්ධනය කරනකොට අනේ ධම්සක් පැවතුම් සූත්‍රය තුළ අන කොණ්ඩඤ්ඤ තාපසතුමාට මේ සත්‍ය ධර්මය වැටහෙනවා. අනේ මොහොතේම සද්ධර්ම ශ්‍රවණය තුළම කොණ්ඩඤ්ඤ තාපසතුමා මඟඵල ලබනවා. අනේ මොහොතේම බුදුන් වහන්සේ දේශනා කරනවා අන්න කොණ්ඩඤ්ජට වැටුණා කියලා. අන්නා කොණ්ඩඤ්ජ. අමේ නම පටබඳිනවා. අපිට ධර්මයේ තුල අදාහන ලැබෙන අන්නා කොණ්ඩඤ්ජ කියන නම එතනයි ඒ විදිහටයි සකස් වෙන්නේ. එතකොට මේ ධර්ම ශ්‍රවණය තුලයි මේ ශාසනය තුල පළවෙනි ශ්‍රාවකයක් ගොඩ නැගෙන්නේ. ඒ විදිහම තමයි මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම පිටලා තියෙන්නේ. ඒක ධම්ම සංගීකරණයත් අපිට හමු වෙනවා. බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා. මේ දස්සන පහතබ්බා කියන කාරණා. ඒ දර්ශනීය යමෙක් සෝතාපන්නයි වෙන්නේ කියලා. ඒ දර්ශන අවබෝධයෙන් කියන්නේ. ඒ දර්ශන ඥානයෙන් සෝතාපන්න වෙන්නේ. එතකොට මේ සෝතාපට්ටි අංග කියන කොටත් අපිට ඒක හමු වෙනවා. කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩේ සද්ධර්ම ශ්‍රවණය. ඒ තුලයි යමෙක් අනුසෝතයෙන් පටිසෝතට එන්නේ. අනුසෝතය කියන්නේ අපි ලෝකේ ඇත්ත කරගෙනයි සතා සිව්පාවල සෑම ආගමක්ම ලෝකේ තියෙනවා දිව්‍ය ලෝකයක් තියෙනවා නිර්යක් තියෙනවා ওই විදිහට ඇත්ත නැත අන්තවල තමයි ඉන්නේ දෙයක් තියෙනවා කියලා ගත්ත අන්තයක ඉන්නවා හැබැයි බුදු කෙනෙක් ලෝකෙට පහළලා දේශනා කරන්නේ ඒ නෙමෙයි මහණෙනි ඇත්ත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි ඇත්ත නැත අන්තවලින් මිදුණු දහමක් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා. ඒ මධ්‍ය ඥාන. ඒ මධ්‍යම ප්‍රතිපදා. එතකොට මේ ඇත කිව්වත් වැරදි මහණෙනි, නැත කිව්වත් වැරදි මහණෙනි. එතකොට තියෙන ලෝකයක් නැහැ මහණෙනි. එතකොට හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුච්චති. හේතු තියෙනකොට තියෙනවා, හේතු නැතිනකොට නැති වෙනවා. මෙන්න මේ හේතුඵල ධම ලෝකෙට හෙළි කරනවා බුදුන් වහන්සේ. මේ හේතුඵල ධහම තුල මේ හේතු තියෙනකොට තියෙන හේතු නැති වෙනකොට නැති මේ හේතුඵල ධහම හේතුන් පටිච්ච සම්භූත. ඒ සම්භූත වෙනවා කියන වචනයක් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා. එතකොට මේ හේතුඵල ධහම තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ධර්මය. ඒ ධර්මය ඒ සත් ඒ හේතුඵල ධහම අවබෝධය තුලයි යමෙක් සෝතාපන්න වෙන්නේ මේ ධර්මයේ අද අපිට දුර්ලභ කාරණයක් වෙලා තියෙනවා අපි දන්නවා බුදු සමය තුල බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට ඒ නිගණ්ඨනාථ පුත්‍රගේ ධර්මයේ තමයි තිබුණේ කර්මයෙන් සියල්ල වෙනවා කියලා කර්මයෙන්ම කර්මයෙන්ම හේතු කරගෙන කර්මයෙන්ම ඉපදිලා කර්මයෙන්ම අන්න කර්මයේ මත පදනම් වුණු දහමක් නිගණ්ඨනාථ පුත්‍ර දේශනා කර සියල්ල කර්මයෙන් වේ කියන තැන. නමුත් බුදුන් වහන්සේක ප්‍රතික්ෂේප කරා. නමුත් නිගණ්ඨනාථ පුත්‍රගේ ධර්මය තුළ වග උත ගෝ උත කුක්කුර උත පංචශීලයේ උත සමාදානයක් විතර මේ සමාධිය තිබුණා. මහා මායා දේවියත් පංචශීල රැක්කා. හැබැයි බුදුන් වහන්සේ මේ කර්ම සියල්ල කර්මයෙන් වේ කියන එක ප්‍රතික්ෂේප කරා. බුදුන් වහන්සේ වෙනකොට හේතුඵල ධර්ම ඉදිරිපත් කරා. හේතුඵල ධර්ම තුළ ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. මේක සිතකයි සකස් වෙන්නේ. බාහිර තියෙන ලෝකයක් නෙමෙයි. අපි සිත තුළයි ලෝකයක් හදාගෙන ජීවත් වෙන්නේ. එහෙනම් හේතුන් පටිච්ච සම්භූතා කියන්නේ ශබ්ද වර්ණ තමයි හේතුව. ආයතනවල ප්‍රසාද වීම. ඵලය තමයි ආත්මය. අද අපි ආත්මයක් අපි අපි ආත්මයක් තියෙනවා. අද අපි ආත්මයක් හදාගෙන අපි දුක් විඳින්නේ ආත්මයක් තියෙන නිසා. දුක් විඳින නම් කෙනෙක් ඉන්නවා. එහෙම කෙනෙක් හිටියොත් එතන දුකක් තියෙනවා. එහෙනම් මේ ආත්මයක් තියෙන තැනයි දුක තියෙන්නේ. එහෙනම් මේ අනාත්ම ධර්මයේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා. මෙතන හේතු තියෙන නිසා ඒ හේතු තියෙන කොටයි මේ ආත්මය ඇති වෙන්නේ. හේතු නැති වෙනකොට එතන ආත්මයක් හම්බ වෙන්නේ නැහැ. මේ හේතුඵල ධහම තුල අර ශබ්ද වර්ණ වලින් අර අපේ ඇහැට එන්නේ වර්ණය, ආලෝක හැඩතල, කන්ට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රසක්, කයට උණුසුම සීතල තද ගැටය. මෙන්න මේ සෙන්සර්ස් වල මේ ප්‍රසාද වීම, ස්පාක් වීම. ඒ මොහොතේම පෙරපසු නොවි දැනෙන දැනීමක් ඇති කරනවා. අපිට උපමාවක් කිව්වොත් ඇහැට එන හැඩතලේ පොත දකින්න හිතනවා. ඒ මොහොතේම පොත කියන shabdේ අර පුංචි දරුවට මුලින්ම දෙන shabdේ. අපි මේක ධර්මයේ තුල පැහැදිලි කරනවා. මේක ශබ්දයේ වර්ණයයි වේගය තුල එකටම එනවා කියලා. තප්පරයට කෝටි වාරයක් ඇස ප්‍රසාද වෙනවා. ඒතර කන ප්‍රසාද වෙනවා. ඒක වේගයට එතනම එතනම තප්පරයට කෝටි වාරයක් කියන්නේ විශාල වේගයක්. ඒ ස්පාක් එක වෙන වේගයටයි එක දෙයක් වගේ දැනෙන්නේ. ශබ්ද වර්ණ විතරක් නෙමෙයි ගන්ධ රස පහස සියල්ලම. සම්පටිච්ඡන වෙනවා කියන්නේ මේ වේගය තුල එකටම එන එක. එකට ස්පර්ශ වෙන එක. ඒක ස්පර්ශ පදාක පස්සපච්චය. ඒතකොට ඒකමයි මනෝවිඤ්ඤාණය දෙයක් කියලා ගත්ත එකයි පොත කියලා ඒ එන ආරම්මණයයි මන ආරම්මණය. ඒතකොට අපිට දෙයක් කියලා එන්නේ ආයතන විඤ්ඤාණයෙන් නෙමෙයි. ඒක මනෝවිඤ්ඤාණයෙන් එන්නේ. හැබැයි මනෝවිඤ්ඤාණය කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ මොහොතේම ආලෝකයට ප්‍රසාද වෙනකොට ඒ මොහොතේම තියෙන shabdයට එක එකතු වෙන එක ඒ මොහොත මේක පොත කියලා දෙයක් අර shabdේ වර්ණය එකතු එකතු කරලා දෙයක් වගේ දැනෙන එක ඉති රූපං කියන එක. ඔනක ඇත්ත කරගත්ත තැන තමයි අවිද්‍යා භූමිය. බාහිර ඇත්ත කරගත්. බාහිර තියනවා කියලා ගත්ත එක. හැබැයි ඒක shabd වර්ණ වලින් එකතු වෙන එකක් කොහෙවත් තියෙන විදිහක් නැහැ. අන්න ඒකයි සංඛාරා කියලා කිව්වේ. මේක සකස් වෙන එකක්. මේක කොහෙවත් තියෙන හම්බ වෙන්නේ නැහැ අපිට. ඒකයි අනිච්චම්බන්තය කිව්වේ. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බද. ඒකයි අනිත්‍යයි කියන්නේ. අනිත්‍යයි කියන්නේ අවබෝධ කරන දා. ඒක කොහෙවත් හම්බ වෙන්නේ නැති නිසා. ඒකට ඒක ශබ්ද වර්ණ නිසායි. ඒකට ඒක චිත්තයක් නිසායි. ඒක සංකාරයක් නිසායි. ඒක ආයතන නිසා හැදෙන එකක්. මෙන්න මේක තමයි මේ දර්ශනය. මේ බුද්ධ දර්ශනය තුළ තියෙන හේතුව නම් ශබ්ද වර්ණ ඒ කියන්නේ හේතුව නම් ආයතන ටිකයි ඵලේ නම් ආත්මය. එහෙනම් මේ හේතුව කියන්නේ නම් කරන ලදදී නාමය කියන්නේ නම් කරන්න වෙන්නේ ශබ්දයෙන්. ශබ්දේ නම් කරන එක එමොහොතේ තියෙන ආලෝක හැඩතලය දැනීම් ටිකත් එකතු වෙනවා. ditta sutta mota. ඒ මොහොතේම දැන ගැනීම එනවා පොත කියන්නේ. එතකොට ඒ පොත කියන දැන ගැනීම තුළ දෙයක් වගේ දැනෙන ගතියමයි පොත කියලා කිව්වේ. ඒ දෙයක් කියලා දැනෙන ගතියමයි ඉත්තත්වේ. ඉති රූපක්. තියෙන රූපයක්. අන්න එහෙම ගත්තොත් ඒක දුක්ඛයි. අන දුක සත්‍ය එතනමයි සමුදය සත්‍ය. හැබැයි ඒකේ සත්‍ය මේ විදිහට දැක්කොත් යථාභූත ඥානෙ අන්නේ ඒක නිරෝධ සත්‍ය. ඒ දැකීමයි මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍ය මේ අරමුණේමයි. අරමුණ ඇත්ත වුණොත් එතන දුකයි. ආත්මයක් තියෙනවා. ඒ දෙයක් තියෙනවා නම් ඒ දැනෙන්නේ කාටද? මට අන්න දෘෂ්ටියක්. අර දැනුණු ආරෝපණය චිත්ත ආරෝපණය. ඒ කියන්නේ එතන දැනෙන කරන්ට් එක වගේ දෙයක් උපදිනවා. දැනෙන දැනීමක්. ඒ දැනීමට ආරෝපණය ගැට ගැසීම මම ආත්මය. ඒතර ආත්මයක් කොහෙවත් නැහැ. ඒ දැනීම පමණයි. ඒ ඒ දැනීමමයි මම කියන දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටි. තියනවා කියලා ගත්ත එක්කම එකතු වෙලා තියනවා කියලා ගත්ත දෘෂ්ටිය. පොත කියලා ඝන සංඥාවෙන් ගත්ත දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටි. ඒතර මෙන්න මේ මෙන්න මේ සත්‍ය මෙන්න මේ කල්යාණ මිත්‍රාගේ පණිවිඩය. මේ සත්‍ය මේ දර්ශනය මේ තමයි දර්ශනය බුද්ධ දර්ශනය මෙතනයි සේරම තියෙන්නේ මහණෙනි ඇසේ උපතයි උපත මෙතනයි ಜಾතිය හටගත්තේ පොත කියලා ಜಾතිය එතරයි භවයේ හටගත්තේ දෙයක් කියලා ගත්ත එක පොත කියලා අන්න දෙයක් කියලා ගත්තා දැසගත්තා අජ්ජෝසායතිට්ඨති යාරූපේ නන්දි එතර නන්දියක් ඇති වුණා ඒ කියන්නේ වටිනාකමක් අගයක් බැඳීමක් අර තදුපාදානක් අල්ලගත්තා බව දෙයක් කරගත්තා ජාති ජරා මරණ ශෝක පරිදේව තියෙනවා. ඉතින් මෙන්න මේ ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර කියන්නේ මේ මෙතනමයි. විඳින් හැඳින්ෙන් දැනගන්න. එතකොට ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභ අයං උච්ච ජාති එකම කතාවයි. ඒ ස්කන්ධය විඳීම හැඳිනීම දැන ගැනීම ආලෝකයේ ශබ්දේ ඒ විදිහට එකට එකතු වෙලා දැන ගැනීම පොත කියලා දෙයක් කියලා අන්න ඒකමයි තමයි જાති ස්කන්ධානම් පාතිභාව ආයතනය කියන්නේ අර කෘත්‍ය. ශබ්ද වර්ණ සේරම එකතු වෙලා ඇස කියන ආයතනේ දෙයක් වගේ පේන්නේ දෙයක්. එන්නේ කියලා නෑ. දකින්නේ පොත. කිතුවිල. සංකාරය. මෙතන ශබ්ද වර්ණ විතරයි. දරුවා කියන්නේ ශබ්ද වර්ණ. අම්මා කියන්නේ ශබ්ද වර්ණ. ඒකයි ධම්මම් විනානක්ති පිතාච මාතා කියන්නේ. ධම්ම කියන්නේ මේ ධර්මතාවය දකිනවා. සෝ ධම්මං පස්සති සෝමං පස්සති බුද්ධ කියන්නේ නිස්සත්ත්ව නිජ්ජීව ශුන්‍යෝ ඒ ශුන්‍යතාවය අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි. නිමිත්තක් පොත කියලා ගත්තොත් එතන දෙයක් කරගත්තොත් එතන ආත්මයක් තියෙනවා දුකක් තියෙනවා. අනිමිත්තයි කිව්වේ එතන දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන විඥානය අනිදස්සනයි. අනන්තං සබ්බතෝ පබ. එතාපෝච පටවි තේජෝ වායු නකාරති. එත දීග කොට හීනි මහත සුභා සුභ අන්ත තියෙන දෙයක් තියෙනවා. දීගන්ත රස්සං ආනාතුලං සුභා සුභ. සුභා සුභ එහෙම මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් නාමංච රූපංච සේසං උපරොජ්ජති. අන්න නාම රූප දෙක උපරොජ්ජන වෙනවා කියන්නේ ඕකටයි. ශබ්දයයි වර්ණයයි උපරොජ්ජන වෙනවා. ශබ්දයෙන් තමයි ඔක්කොම නම් කළේ. හැබැයි ඒකේ ශබ්දේ එහෙම දෙයක් නැති බව දකිනකොට ඒ රූප හැඩතල වලින් එන සංඥාව නාමයෙන් ගැට ගහපු ශබ්දේ අන වෙන් වෙනවා. විඥාණයට බැස ගන්න අරමුණ තමයි සිත කියන්නේ. දැන් අරමුණ ඇත්ත වෙන්නේ නැහැ. අන්න අරමුණ මේ සත්‍ය දකින්න කෙනා මිදෙනවා. මෙන්න මේ එතනින් තමයි අපි එන්න ඕනි ප්‍රතිපදාව පළවෙනි අදියර බුදුන් වහන්සේ පැහැදිලි කරේ ඔහොමයි. පූර්ව භාග ප්‍රතිපදාව කියලා බුදුන් වහන්සේ ඔකට කිව්වා. ඒ කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ පවතින්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා. ඒ නිසා මේ ශාසනය පවතින ආනන්දේ කල්යාණ මිත්‍රයා මතමයි කියලාත් කිව්වා. යමෙක් මේ දර්ශනය අවබෝධ කරගෙන දේශනා කරොත් අන්න මේ එතන ඉඳන් බුද්ධ ශාසනය දියුණු වෙනවා කියලා කිව්වා. එතරම් බුද්ධ ශාසනය යමෙක් මේ බුද්ධ බුද්ධ ශාසනය වෙනුවෙන් යමක් කරනවා නම් ඔහු මගපල්ලාභියෙක් විය යුතුයි. ඒ නිසා තමයි කියන්නේ වැඳ වැඳ යන කෙනෙක් වෙනවද වන්දනාවට සුදුස්සෙක් වෙනවද? මේක තමයි භික්ෂුවගේ භූමිකාව. වැඳ වැඳ යන කෙනෙක් වෙනවද? වැඳ වැඳ යන පෙරහැරේ යන කෙනෙක් ඉන්නේ අන්‍යාගම් වල. හැබැයි මේ ශාසනයම නෙමෙයි. ඉද භික්ඛවේ බික්ඛෝ වන්දනාවට සුදුස්සෙක් වෙනවා. ඒකයි කිව්වේ දෙවියන් පවා වන්දනා කරන මේ උත්තම පුරුෂයාට. එහෙනම් මේ දැකීමයි මේ ආර්ය භූමිය. නාම රූප උපරුජ්ජණය වෙන දෙයක් හමු නොවන භූමිය. එහෙනම් අරියානන් දස්සාවේ. ආරි ධම්මේසු කෝවිදෝ. අනේ විනේ නේන අරමුණ දැකලා නිදෙන. අරිය ධම්මෝ විනේව. තේ සත්පුරුෂානන් දස්සාවේ සත්පුරුෂ ධම්මේසු කෝවිදෝ සත්පුරුෂ ධම්මෝ විනේව කියන්නේ ඒකමයි. ඉතින් මේක කොයිතරම් නිර්මලයිද? මෙන්න මෙතනයි පූර්වභාග ප්‍රතිපදා. මෙතනයි අපිත් පෙන්වන ප්‍රතිපදාවේ පළවෙනි අදියර මෙන්න මේ සත්‍ය ඥානෙ තියෙනවා දැන් එන අරමුණ දකින්න ඕනේ. එහෙනම් එන හැම අරමුණකම මේ සත්‍ය ඔහු මෙනෙහි වෙනවා ඔහුට දැනගත්තට පස්සේ. ඒක කරනවා නෙමෙයි. ඒක වෙනවා. ඒකයි කිව්වේ මෙතන සිහියක් තියෙන්න ඕනේ මේකට. එහෙනම් ප්‍රතිපදා පළවෙනි අධීර විදිහට අපි දාලා තියෙන ඒ කොටසේ තේනවා මෙන්න මේ සිතට එන අරමුණ සත්‍ය දකින්න කියලා. එහෙම නේද වෙනින්දා? එහෙමයි. එතකොට ඒ අරමුණ හැම අරමුණකම අපි රැවටෙන්න බෑ. ඒ හැම අරමුණකම අපි සත්‍ය දකින්න ඕනේ. එතකොට අපි සත්‍ය දකිනවා කියන්නේ අපි අරමුණ ප්‍රකට කරගෙන අරමුණ ඇත්ත කරගෙන අපි අරමුණට කම්පා වෙලා අපි ගිනි ගන්නෑ. අන්න ගින්න නිවෙනවා. අන නිවන් දකිනවා. එහෙනම් ප්‍රතිපදා පළවෙනි අධිර විදිහට පෙන්නුවේ මේ නාරමුණේ සිහිය තියෙන්න ඕනේ. එහෙනම් ඒ අරමුණ සත්‍ය දකින්න ඕනේ. ඉතින් ඒකට සිහිය දිනු කරගන්න ඕනේ. සිතරේන අරමුණේ සත්‍ය දකින්න ඕනේ. එතකොට ඒක බාහිර ඇත්ත කරගත්තොත් ඒ අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටික භූමිය. හැබැයි බාහිර දෙයක් නැති බව දැක්කොත් මේක සිතම බව මේ හැදෙන විදිහ දැක්කොත් අනේ යථාභූත ඥානෙ තියෙනවා නම් යෝනිසෝ මනසිකාරය අර සිහියක් තියෙනවනම් අරමුණේ රැවටෙන විදිහක් නැහැ. දරුවා කියලා දෙයක් හම්බ වෙන්නේ තමන් කියලා කෙනෙකුත් හම්බ වෙන්නේ කණ්ණාඩිය දැකපු රූපේ අපි මේ ඇස් දෙකෙන් දැක්කේ කණ්ණාඩියක. ඒක දැක්කම රූපයක්. එතකොට ඒක අපි ගත්තා ශබ්දෙන් දැන් අර ඔක්කොම තිබ්බේ දැක්කේ මෙන්න මේ එතකොට මේ කණ්ණාඩි දැක්ක මේ මමේ කියලා හිතුවා. සිතුවිලා. එතකොට පොත කියලා ගත්තෙත් શબ્දයක් දැම්මා පොත කියලා පොඩි දරුවට. පොඩි දරුවා ඒක රූපේ එකතු කරා මේ තමයි පොත කියලා. එතකොට ඒක ගත්තා දෙයක් වෙලා දැනුණා. ඒ දැනීමයි එතකොට මේ ආත්මය කියලා අපි මේ මොහොතේ මේ දැනෙන දැනීම. එතකොට මේක අපි මෙනේ වෙනවා අපිට දැන් මේ ශබ්ද වර්ණේ නේද හැදුනේ කියලා. සත්‍ය දකින්නවා කියේ ඕකටයි. එයාට කොහෙවත් ප්‍රශ්න නැහැ. එයාට දරුවොත් නැහැ. එයාට තමන්වත් නැහැ. එයාට අම්මා තාත්තවත් හම්බෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ගෙවල් දරවල් අනිත් ඒවා ගැන කවර කතාවද? අනේක නිසා තමයි බුදුන් වහන්සේ කිව්වේ. ඉතින් මේ විඥානය අනිදස්සන වෙන තැන මොකක්වත් හොඳ නරක දුක කොට හීනි මහත විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං කිව්වේ මේක පිහිටන්නේ නැහැ කොහෙවත් කියලා. දෙයක් කියලා හම්බ වෙන්නේ නැහැ කියන එක. එතකොට තමයි ඒක කිව්වේ. එත ආපෝච පටවි තේජෝ වායෝ පටවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒකත් සිතුවිල්ලා. මේ තද ගතිය මේ පටවි මේ අයිස් කැටේ වගේ මේ ද්‍රව ගතිය මේ වායු කියන එකත් හිතනවා කයට දැනෙන උණුසුම තද ගතිය දැනෙන කයට උණුසුම දැනෙන කයට එතකොට මේ තද ගතිය උණුසුම සීතල මේ මේ කයට දැනෙන ස්වභාවය ඝන ද්‍රව වායු එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායු එතකොට මේ කාය ප්‍රසාදයක් උණුසුම දැනෙන උණුසුම සීතල තද ගතිය එතකොට එහෙම දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා එතකොට අපිට ඝනට අහුවෙන දෙයක්වත් ඇත්ත වෙන්නේ ඒක විඥානේ දැන ගැනීම. එතකොට නාසයට හම්බෙන සුවඳවත් දෙයක් වෙන්නේ දැනීම දැනීමක් විතරයි. රසක දිවට දැනෙන රසක දෙයක් හම්බ වෙන්නේ දැනීම දැනීමක් විතරයි. එතකොට වර්ණකවත් දෙයක් නැහැ. ආලෝක හැඩතලක දෙයක් නැහැ. ශබ්දෙන් තමයි දෙයක් දෙන්න ඕනේ. ශබ්දෙන් දුන්නේ නැත්තම් දෙයක් නැහැ. ඒක එකතු වුණොත් දෙයක් වගේ දැනෙන එක. එහෙම දෙයක්වත් නැහැ. අනදිත්ත දිත්ත මත්තං භවිස්සති. සුතේ සුත මත්තං භවිස්සති. මුතේ මුත මත්තං භවිස්සති. දැන් මේක එකතු වුණොත් පටිච්චසමුප්පන්න වෙනවා. මේ පටිච්චසමුපාදේ තමයි අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරේ. මෙහෙම දෙයක් නෑ නේද කියලා. ඒතර ඉමස්මේ සති ඉඳන් හොති කියලා අනු බුදුන් වහන්සේගේ නුවණට පහළ වෙනවා. මේ ඇති කල්ලි මේ වේ. ඒතර ශබ්ද වර්ණ තිබ්බ තාත්මයක් තියෙනවා. මේ නැති කල්ලි මේ නොවේ. ශබ්ද වර්ණ එකට එකතු නැත්තම් දෙයක් නැහැ. දෙයක් නැත්නම් ආත්මයක්වත් නැහැ. මේ ඉපදුණු කාලේ මේ උපදී. එහෙනම් දෙයක් උපදුනොත් මාත් ඉන්නවා. එහෙනම් මේ නිරුද්ධුණු කාලේ මේ නිරුද්ධ වෙයි. දෙයක් නැති බව දැක්කොත් මමත් නැති වෙනවා. දෙයක් තිබ්බොත් මේ සේරම මේ ධර්මයේම සංකීර්තේන නිබ්බිදායි. අවබෝධඥානය තුළයි නිවන් දකින්නේ. මේක අවබෝධ කරගන්නයි සිත විසිරෙනකොට අපිට බෑ. ඒකට අපි සමතේ වඩන්නේ. එතකොට අපිට සිත විසිරෙනකොට මේ සත්‍ය අපිට මෙනෙහි වෙන්නේ හැබැයි හොඳින් අපි සිහිය පවත්වලා ඉන්නවනම් මේ හැම අරමුණක මේක පේන ගන්න. දැන් අපිට තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ දර්ශනේ දැනගත්තට පස්සේ මේ දර්ශනේ දැන ගැනීම තුලම බාහිර ඇත්තක් නෙමෙයි කියලා අර බුදුන් වහන්සේම කියනවා. ආනන්දේ හිමාලය පර්වතයේද විශාල මේ අතේ තියෙන ගල් කැටයද? ස්වාමීනි හිමාලය පර්වතේ කොයිතරම් විශාලද? මේ අතේ තියෙන ගල් කැටේ නොසලකිය හැකි තරම් කුඩයි ස්වාමීනි. අන්න ඒ වගේ ආනන්දේ යමෙක් මේ දර්ශනය අවබෝධ කරයිද හිමාලය පර්වතය වගේ කෙලෙස් සංසිඳනවා අනන්ත මේ අතේ තියෙන ගල් කැටේ වගේ ටිකයි ඉතුරු මෙන්න මේ ටික සෝතාපන්න ආර්යයන් වහන්සේට තමයි මේ ටික කියන්නේ ප්‍රතිපදා ඒ කියන්නේ සෝතාපන්න වෙන්නේ දර්ශන අවබෝධයෙන් හැබැයි ඊට පස්සේ දැන් එන එන අරමුණ අபிසංකරණයකට ලක් වෙලා අපිට දෙයක් වගේ දැනෙනවා මේක අවබෝධ වුණාට දැන් මේ ධර්මය මෙනිනාසලත් අවබෝධයි මෙනිනාසෙන් දැන් මේක නුවණින් විමසලා වටහාගෙන තියෙනවා. හැබැයි මේනින්නාසට එනකොට ඉන්නවද වගේ දැනෙනවා මේ සතර ඉරියව්වේ බැලුවොත් සිහිය පවත්වලා ආත්මීය දැනීමක් තියෙනවා. එහෙම නේද? අන්න එතන තමයි එහෙනම් අපේ ටික ටික දිය වෙන්නේ. ඕක අபிසංකරණයක් නිසායි වෙලා තියෙන්නේ. පුංචි කාලේ ඉපදෙනකොට පුංචි දරුවට ඔක තිබුණේ හැබැයි අර ඊට පස්සේ අපි අනුසෝතය තුළ දීර්ඝ කාලයක් මේක ඇත්ත කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒක තුළ බලගැන්විලා අපි දැන් ආත්මයක් හදාගෙන ඉන්නවා. තියෙනවා වගේ අපි අර දෘෂ්ටිය තුළ බලගැන්විලා අපිට කොච්චර කිව්වත් තියෙනවා වගේ දැනෙනවා. මේ මම ඉන්නවනේ ආත්මයක් තියෙනවා. මම මැරෙනවා කියලාත් හිතනවා. ඒක නිසා මරබියකුත් තියෙනවා. හැබැයි දැන් මේ ඇත්ත දකිනකොට මෙනෙහි වෙනකොට වෙනකොට වෙනකොට මොකද වෙන්නේ? ඕක දිය වෙලා යනවා. ඔය දැනෙන ගතිය, ඔය ඔය තියෙන ඔය මම ඉන්නවා කියන ඒ දෘෂ්ටිය සියල්ල කුඩු වෙලා යනවා. ඉතින් මේක ටිකෙන් ටික සිද්ධ වෙන්නේ. මේක හැදුනෙත් අபிසංකරණයක්. ඒ කියන්නේ නිතරම මේ ශබ්ද වර්ණ වේගයෙන් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා බල ගැන්විලා. අපි ආරෝපණයකට කොටු වෙලා ඉන්නවා. අර බැටරිය charge වෙලා වගේ. දැන් බැටරිය බහලා යනවා වගේ තමයි මේක හැම මොහොතෙම දැන් ඇත්ත වෙන්නේ නැතුව ගියොත්. අලුතෙන් බැටරියට කරන්ට් එක එන්නේ නැහැ. ජෙනරේට් වෙන්නේ නැහැ. ඒකට බැටරිය කරන්ට් එක බහිනවා. දැන් ඒක තමයි උපාදාන වෙනවා කියන්නේ මේ බැටරිය charge වෙනවා. ඒ කියන්නේ ආයිමත් බාහිර ඇත්ත කරගත්තොත් උපාදාන කරගත්තොත් ආයි මේ බැටරිය charge වෙනවා. ඒ කියන්නේ තියෙනවා කියලා දැනෙනවා, ආසාව ඇති වෙනවා, තණ්හාව ඇති වෙනවා. ඒවත් එක්ක ආරෝපණය වෙනවා, Tamanට පේන ගන්නවා. බල ගැන්වෙනවා. හැබැයි ඉතින් අපි මේ සැප විඳිනවා කියන්නේ ඇසට ඕනි කරන වර්ණ දෙනවා, කනට ඕනි කරන ශබ්ද දෙනවා, නාසයට ඕනි කරන සුවඳ දෙනවා, දිවට ඕනි කරන රස දෙනවා. ආයතන වලට ඕනි කරන ඒවා දෙන එක අපි කියනවා සැපයි කියලා. දැන් කොහෙද අපි හිටියේ? මේ කන අපිද? මේ දිව අපිද? මේ ඇස අපිද? මේ නාසය අපිද? මේ කය අපිද? මේක සිතුවිලක් විතරයි. හිතට තිබහා වුණාට හිතට වතුර බොන්න බෑ. කටර දානවා බඩට යනවා එළියට යනවා. හිත බඩගිනි කියවට හිත බත් කාලත් නෑ. හිත ඇවිදිනවා කියවට හිතට ඇවිදින්නත් බෑ. හිතට කිසි දෙයක් කවදාවත් කරන්නත් බෑ. අපි හිතනවා කියලා ඒ වුණාට අපි කියනවා. මට හිතෙනවානේ. මට දැනෙනවානේ. දැන් මම කොහෙද ඉන්නේ? මේක හොඳට බැලුවොත් තේරෙනවා. මෙතන එහෙම දෙයක් නැහැ. මේ සිතුවිල්ල වැඩක් නැහැ. සිතුවිල්ල වැඩක් නැහැ කියලා අයින් කරගන්න එකක් මෙතන තියෙන්නේ. හැබැයි ඒක ලේසි නෑ. ඒක හොඳ 100ක් තියෙනවා. අපිට හොඳ 100ක් තිබුණොත් අපිට මේ හැම මොහොතේම මේ සිතේ ස්වභාවය අපේ ස්වභාවය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකට අපිට පේනවා අපිව හොඳට අපේ ස්වභාවය අපිට පේනවා 180 වෙනවා. කේන්ති කියලා නම් කේන්ති කිය බවට 100කුත් තියෙනවා. අපිට මොන හරි දෙයකට බැසගත්තොත් ඒකට 100ක් තියෙනවා. එතකොට අපි අර 100 තමයි අපිව නිවන කරා ගෙනියන්නේ. ඒක අපි කියනවා ඥානය කියලා. 100. එතකොට මේ ඥානය තමයි අවදි වෙන්න ඕන. 100 අවදි වෙන්න ඕන. හැබැයි මේ සති නිමිත්ත වඩන එක නෙමෙයි. ඒක අරමුණක හිත තියාගන්න එක. මෙතනදී එනේන අරමුණට 100ක් තියෙන එකක්. ඒක ටිකක් වෙනස්. ඒක විපස්සනා. ඒක විදර්ශනා සමාධිය. අන්න විදර්ශනා සමාධිය. එනේන අරමුණට තියෙන සිහිය. ඒ සිහිය තුළ විදර්ශනා සමාධිය උපදින්නේ. ඒක තුළ ඒ විපස්සනා සමාධිය තුළ ඒ සතර ඉරියව්වෙම තොරයි. අරමුණේ සිහිය පවතින තැන. මෙතනයි විදර්ශනා සමාධි. විපස්සනා කණික සමාධියක් කිව්වේ අරමුණේ සිහිය පවත්වලා ලබන සමාධියක්. ඒ අරමුණේ සිහිය පවත්වලා ලබන සමාධිය තමයි ආකාර හතරක් පෙන්වන්නේ. ඒක පළවෙනි එක තමයි සෝතාපන්න සමාධිය. ඒ කියන්නේ විහරණය කියන්නේ බාහිර ඇත්තක් නෙමෙයි කියලා Tamanට දැනෙනකොට ඒක මුලින් මුලින් අර ටික ටික බාහිර දිය වෙන ගතියක් දැනෙනවා. වටිනාකම නැති වීගෙන යන ගතියක්. දැනෙනකොට බාහිරත් එක්ක කම්පනයක් එන්නේ ආසාවක් බාහිර තියෙන දෙයක් අල්ලගෙන තණ්හාවෙන් මගේ කරගන්න දුක් විඳින එකක් වෙන්නේ නැහැ. මහා සෑහලුවකුත් දැනෙනවා. හැබැයි බාහිර ඇත්තටම කිසිම කම්පනයක් නැති ස්වභාවයක් ඇති වෙනවා. බාහිරත් එක්ක. මේ දරුවා කියලා අම්මා කියලා ගෙවල් දොරවල් කියලා මේ මගේ ශරීරය කියලාවත් එන්නේ. අන්නේ එතන තියෙන සමාධිමත් ස්වභාවයක්. ඒ තමයි විපස්සනා කණික සමාධිය සෝතාපන්න අවස්ථාව. Tamanට අත්දකින්න ලැබෙනවා. Tamanටම සාන්තිතිකයි. ඒ කෙනාට ලෝක සංඥා අන්න බැසගන එක අඩුයි. අනේක තමයි ඒ දුගතියට උපදින්න ඝන සංඥා සකස් වෙන හේතු නැති වෙනවා මේ සංඥා සුකුම ස්වභාවයක් එනවා මේ සෝතාපන්න ආර්යයන් වහන්සේට ඒ උපදින සංඥාවල බාහිර ගිනි ගන්න නැති ස්වභාවය තියෙන එකයි මේකට හේතුව. ගින්නක් නැහැ. උද්දීපනයක් නැහැ. බැඳීමක් නැහැ. අර බන්ධන බලය තමයි ෆ්‍රීකවන්ස් එකක් වගේ අපි කියන්නේ තරංග වගේ මේක ස්වභාවයක්. මේක අපි වෙනම කතා කරනවා. හැබැයි මේ මොහොතේ අපිට දකින්න පුළුවන් මේ කතාව. සාන්දිටිකයි. Tamanට බාහිරට කම්පණය වෙන්නේ. හරි සහැල්ලුවෙන් ඉන්නේ. දරුවා නැති වුණත් ඔහේ වල්ලා දාලා යනවා යන්නේ. අර උරග සූත්‍රයේ පෙන්නේ ඕක. තාත්තයි පුතයි හේනට යනවා. සර්පයෙක් ගහලා පුතා මැරෙනවා. නෝනට කියනවා කෑම එකයි ගින්දර ටිකයි කියලා. ඊට පස්සේ එනකොට දර ටිකක් දාලා තියෙනවා. ඒකට ගිනි තියෙනවා. ඉතින් ඇත්තටම එක කෑම එකක් කාලා දෙන්න අඩන්නේ නැතුව යනවා. එහෙම දුකක් කියන හේතුවක් නැහැ. එතකොට මෙතනදී තමයි අර ඔතන කතා වස්තුවක් තියෙනවා. හැබැයි මේ කතාවේ තියෙන කම්පනයක් නොවන ස්වභාවය. කොහොමද hina වෙලා යන්නේ? ඔකයි ප්‍රශ්නේ. ඇයි තමන්ගේ කවුද මේ ගිනි තියලා තියෙන දරුවා? එහෙනම් ඇයි දුකක් නැත්තේ? ඔය දෙයියෝ අහනවා කියලා ප්‍රශ්නයක්. ඕව නිකන් නිකන් අර සාහිත්‍ය රස විඳින වගේ කතා වස්තුවක් විතරයි. මේක තමන්ගේම අභ්‍යන්තරයෙන් එන සංඥාවක්. මේ පේන කතාවක් මෙතන ලියන්න ඕනේ නිසා. නැත්තම් ඔතන කියන ධර්ම පණිවිඩේ වැදගත්. එයා මට කියලා ආවෙත් නැහැ. එයා මට කියලා කියෙත් නැහැ. ඉතින් මම මොකටද දුක් වෙන්නේ? ඇත්තට මෙතන මම කියලා කෙනෙකුත් නැහැ. මෙතන සිද්ධියක් විතරයි. මේ ධර්මාබෝධය තුළයි මේක සකස් වෙන්නේ. අපි දරුවා කියලා ගත්තොත් දෙයක් වෙනවා. හැබැයි ශබ්ද වර්ණ කියලා ගත්තොත් දෙයක් නැහැ. අම්මා කියලා ගත්තොත් දෙයක් වෙනවා. හැබැයි ශබ්ද වර්ණ කියලා ගත්තොත් දෙයක් නැහැ. හැබැයි දැන් මෙහෙ මේ කියලා අම්මට සලකන්නේ නැද්ද? දරුවට සලකන්නේ නැද්ද? නැහැ. මේ අවබෝධය තියෙනවා. හරියට නිකන් අර අම්මට ලොකු අවබෝධයක් තිබුණට අර අපි සෙල්ලම් ගෙදර බුදුන් වහන්සේම කියනවා අර ළමයි සෙල්ලම් කරනවා වගේ අම්මා කියලා ඒකට උදව් වෙනවා වගේ කියලා. මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ මේ සමාජයත් එක්ක නොගැටි නොඇලී වාසය කරන එක. ලෝක සංඥාව දෙයක් කරගත්ත තැන මෙලව හැබැයි එන අරමුණේ දෙයක් නැති තැන එළව. මෙලවත් එලවත් මේ අරමුණේමයි තියෙන්නේ. දැන් මේ මෙලව ඒ කියන්නේ ඉන්න කෙනා ඒ කියන්නේ අරමුණේ දෙයක් කරගත්ත කෙනා දුක් විඳිනවා. දැන් මෙතනට එනවා රහතන් වහන්සේ නම. රහතන් වහන්සේට කම්පනයක් නැහැ. ඇයි ඒ? අරමුණේ දෙයක් නැහැ. මෙලවත් මිදිලා එලවත් මිදිලා ඒ කියන්නේ අර රහතන් වහන්සේට වෙනද විදිහට පේනවා. වෙනද විදිහටම දන්නවා. අරකට සාමාන්‍ය විදිහට කතා බහත් කරනවා. ඒ කියන්නේ මෙලව මිදිලා හිටියට මෙලව ඉන්නවා. එලවත් මිදිලා. ඒ කියන්නේ මෙලව නෑ කියන්නේ එලව යන්නවනේ. එලවත් නෑ. මෙලවත් නෑ. දෙලොවම මිදිලා සමවාසය කරනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ වෙනද විදිහටම දන්නවා. උදාහරණයක් විදිහට තව ගත්තොත් අපිටම අපි දිවට දැනෙන රසක්. අපි කියන එක අන්නාසි රස කියලා. රහතන් වහන්සේ දන්නවා මේ අන්නාසි කියලා. ඒ රසත් අඳුරනවා. හැබැයි ඉතින් ඒකට රස රාගන පටිසංවේදී. රස පටිසංවේදී. රස රාගන පටිසංවේදී. ඇයි? ඒකට වටිනාකමක් එන්නේ ඒක හැදුනේ හිතින් මෙතනම හැදුණු චිත්ත ස්වභාවයේ හැදුණු යටි සිද්ධිය දකිනවා යථාභූත වෙන හැටි එතන දෙයක් නැති බව ආනාසික දෙයක්වත් නැති බව අරක නිකන් හුදෙක් නිකන් හරියට නිකන් දැක්කත් නොදැක්කා වගේ කම්පනයක් නැහැ දකින්න නැතුව නෙමෙයි දකින්නවා. දන්නේ නැතුව නෙමෙයි දන්නවා. හැබැයි ගින්නක් නැහැ. කවුරු හරි හොත් ඇයි ඉතින් කලබල වෙන්න එපා. දැන් මෙතන මෙහෙම දෙයක් වෙලානේ දරුවෙක් මැරලානේ. ඉතින් මේ නෑ එහෙම ගැටලුවන්නේ. අය අවබෝධය ඒ තරම් දේ. කන්නාඩියේ දෙයක් නැති බව අපිට අවබෝධයි. හැබැයි ඇත්ත ලෝකයේ දෙයක් තියෙනවා කියලා අපි හිතනවා. ඒක තමයි ඇත්තටම කන්නාඩියේ දෙයක් නෑ උපමා වගේමයි. ඇත්ත ලෝකයේ පේනවා කන්නාඩියෙත් පේනවා. කණ්ණාඩියේ පේනවා වුණාට දෙයක් නැහැ කියලා අපිට අවබෝධයි. ඇත්ත ලෝකෙත් පේනවා වුණාට දෙයක් නැහැ කියලා අපිට අවබෝධයි. දැන් මේක පළවෙනි අධීර සෝතාපන්න අවස්ථාව. බාහිර මිදෙන තැන. දෙයක් නැති බව. හැබැයි සිතේ දෙයක් තිබ්බොත් මොකද වෙන්නේ? සිතේ දෙයක් තියෙනකන් එයා දුක් වෙනවා. දැන් අර උරග සූත්‍රයටම යමුකෝ. දැන් දරුවා සල්පයක් ගහලා නැති වුණා. අපිටම දැන් දරුවා ඒ කටයුතුත් කරා. හැබැයි එනකොට පොඩි දුකක් තියෙනවනේ. ආ හිතේ දරුවා ඉන්නවා. බාහිර දරුවා නැති වෙලා කියලා බාහිර දරුවෙක් නැති බව දන්නව වෙන්න පුළුවන්. හැබැයි හිතේ දරුවා එනකන් රාග දේශ තියෙනවා. කම්පනයක් තියෙනවා. ඒක තමන්ට සාන්දිටික වෙනවා. බාහිර තමන් මිදුණා වුණාට සිතේ තාම දැනෙනවා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අන සකදාගාමි භූමියට එනවා. ප්‍රතිපදාව දෙවෙනි අධ්‍යයයට එනවා. ප්‍රතිපදාව පළවෙනි අධ්‍යයයට සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා පමණයි. නේද? ඒක හොඳට පැහැදිලි කරා. හැබැයි ප්‍රතිපදාව දෙවෙනි අදියර කොහොමද එතකොට අපි ওই ගීතවල දාලා තියෙන්නේ? සිතට එන අරමුණු වල සත්‍ය දැකීම දෙවෙනි අදියරයි. සිතේම හැදුණු සිතීලිමයි අපි බාහිරින් දකින්නේ. පේනව නෙමෙයි හිතනවා, ඇහෙනව නෙමෙයි හිතනවා, දැනෙනව නෙමෙයි හිතනවා. හිතන දේ බාහිරින් හමුවීමයි රැවටීම. හැබැයි හිතන දේ බාහිරින් හමුවීමයි රැවටීම. හැබැයි මේ සිත තුළ අර රාග දේශ මොහ ස්වභාවයේ දියවි කියන යනවා. අනේ දියවි කියන යන ස්වභාවයයි ඒක දැනෙනවා 100ට 80 වෙනවා. ඒ සකදාගාමි භූමිය. එතන සෝතාපන්න භූමිය මේ සිතේ දැන් රාග දේශ මොහ අර පිච්චෙන ස්වභාවය, ඇලෙන ගැටෙන ස්වභාවය දියවි කියන යනවා. ඒ දියවි කියන යන ස්වභාවයයි සකදාගාමි භූමිය. ඒ දියවි කියන ස්වභාවයට අන්න සිහියක් පවතිනවා. ඒ සිහිය තුළ දැන් ඇලෙන ගැටෙන ස්වභාවයක් නැති වී ගෙන යන ස්වභාවයක් සමාධිමත් ස්වභාවයකින් මතුවෙනවා. මේ සකදාගාමි ස්වභාවය භූමිය. මේක තමන්ටම සාන්දිටිකයි. සෝතාපන්න උනුභවයට තමන්ට සාන්දිටිකයි. තමන් දන්නවා. බාහිර කිසිම දෙයකට කම්පණය වෙන්නේ නැති වෙනකොට නමුත් ඒක කාටවත් පෙන්වන්න යන්නේ නැහැ. අනිත් අය කිව්වම ආ මේක කරමු හා හොඳයි ඒක කරමු හරි මේක කරමු කියනවා. හැබැයි ඇතුලේ පොඩ්ඩක් හරි කම්පන ගතියක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තාම සෝතාපන්න වුණාට සකදාගාමි භූමියේ ඉන්නේ. හැබැයි ඒකත් නැති වෙලා ගියොත් මොකද වෙන්නේ? අන්න අනාගාමි භූමියට එනවා. ප්‍රතිපදා තුන්වෙනි අධීරයට එනවා. ඒ කියන්නේ සිතේ දෙයක් නැති වෙනවා. රූපයෙන් මිදුණා බාහිරාන්තේ, නාමයෙන් මිදුණා සිතයන්තේ. දැන් අනාගාමි භූමියට එනවා. ඒ කියන්නේ දෙපැත්තෙම මිදුණාම පුදුම සාන්ත සුවයක් දැනෙනවා. අද ගොඩක් අය අපිට කෝල් කරන අයට මේ සුවේ තියෙනවා. ඒ සුකේට සුකේ තියෙනවා යාලට. හැබැයි සමහර අයට තාම සකදාගාමි භූමියේ කම්පන ගතියක් තියෙනවා. සමහර අයට ওই සුඛේ තියෙනවා. අනාගාමි භූමියේ. බාහිරත් කම්පණය වෙන්නේ අභ්‍යන්තරෙනුත් කම්පණය වෙන්නේ අර උරක සූත්‍රය වගේ. කිසිම කම්පනයක් නැස ස්වභාවයක්. ඒක කොහොමද ප්‍රතිපදා තුන්වෙනි අධීර ඒ ගීතවල දාලා තියෙන්නේ? අරමුණු බාහිරට අයිතිත් නෑ අරමුණු සිතට අයිතිත් නෑ සිත කියන්නේ මායාවක් සිතුවිලි අපිම හදාගත්ත ඒවා පේන තැනක් දෙයක් නෑ ඇහෙන තැනක් දෙයක් නෑ දැනෙන තැනක් දෙයක් නෑ හිතන තැනක් දෙයක් නෑ සිතිවිලි පෙරමතක යනුව ඇති වෙන්නේ ඔව් සිතිවිලි අතීතයට අයිති මායාවක් ආම ඒක එක අදියලා පේන ඔව් කියන්නේ එහෙමයි එතකොට පේන දේ සිතට කියන්නේ පේන දේ සිතට අයිතිත් නෑ බාහිරට අයිතිත් නෑ පේන දේ ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. දැකීම දැකීමක් විතරයි. ඇසීම ඇසීමක් විතරයි. දැකීම දැකීමක් විතර. දැනීම දැනීමක් විතරයි. දුටු දෙයක් නෑ, දුටු කෙනෙක් නෑ, දුටු බවක් පමණි. මේක සිතින් මිදුණු තැන ශුන්‍යතාවයයි. සිතින් මිදුණු තැන ක්‍රියාව ක්‍රියාවක් පමණයි. අරමුණු සියල්ලෙන් මිදීම ක්‍රියාසිතයි. අරමුණු වලින් මිදුණු අනාගාමි මාර්ගඥානයයි. දැන් ඒක ඒ කියපු වචන ටිකෙන්ම වැටහෙනවා. එහෙම නේද මනිනාස්? ඒක තමයි. ඒක තමයි. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා. ඒක එන්නේ හතරවෙනි අධ්‍යයයට. අපි තුන්වෙනි අධ්‍යයයේදී කියන්නේ දුටුව ආනන්දුටුවා පමණි. දුටු දෙයක් නෑ. දුටු කෙනෙක් නෑ. ඇත්තටම අනාගාමී භූමියෙන් එහාට තියෙන අරහත්ත්වයටයි. ඒ කියන්නේ එතනින් එහාට බාහිරත් දෙයක් හම්බ වෙන්නේ නෑ. සිතේ දෙයක් හම්බ වෙන්නේ අර විඥානං අනිදස්සනං කියපු තැන එතනයි. විඥානේ අනි පතිත වෙන්නේ ඒ කියන්නේ මේ අරමුණ කොහෙවත් පතිත වෙන්නේ ඉරිදිමේ ස්වභාවයක් කියනවා. කකුල කියලා දෙයක් නැහැ, පොළව කියලා දෙයක් නැහැ, ආහස කියලා දෙයක් නැහැ. අර අර ඉර්ධි අර ඉර්ධිමේ අවස්ථාව වෙනවා. ඉර්ධි සූත්‍රයට එනවා. එතකොට අපි කිව්වා දහවල් යම් තේද රාත්‍රියත් එසේ සතර ඉරියව්වේ මේ ස්වභාවය පවතිනවා. යට යම්සේද උඩත් එසේ යතා පූරේ තතාදෝ යතා දිවා තතා රාත්‍රේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සිතින් නොවා සිසින් නොවා සම්පජානකාරී ඒ මේ කතා කරන්නේ සතර ඉරියව්වෙම උඩ යම්සේද යටත් එසේ යට යම්සේද උඩත් එසේ දහවල යම්සේද රාත්‍රීත් එසේ රාත්‍රියේ යම්සේද දහවලත් එසේ ඉස්සරහට පිටිපස්සටත් දෙපැත්තටත් ඉහළටත් පහළටත් සත දිසාවෙම සතර දිසාවෙම ඇත්තටම දවල් රැ දෙකේම මිදීමක් තියෙනවා. ඒ 이르දිම ස්වභාවයක්. 이르දිමේ ස්වභාවය තියෙන්නේ තමයි සතර 이르දිපාද මෙතනයි තියෙන්නේ. චන්ද චිත්ත කියන විමර්ශන. මෙන්න මෙතන මේ සතර 이르දිපාද කියන්නේ මෙන්න මේ ස්වභාවයටයි. සමාධි සංකාර සමන්නාගත ඉදිපාද භාවයේ තබ්බං. ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉදිපාද භාවයේ තබ්බං. එතකොට විරිය සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉදිපාද භාවයේ තබ්බං. චිත්ත සමාධි සංකාර චිත්ත ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිපාද භාවයේ තබ්බා. එතකොට විමර්ශා සමාධි සංකාර සමන්නාගත ඉදිපාද භාවයේ තබ්බා. මේ වාක්‍යවල ලොකු තේරුමක් තියෙනවා. ওই වාක්‍යෙම ලොකු තේරුමක් තියෙනවා. අපි මේ ඉර්ධිපාත සූත්‍රය තුළ මේව පැහැදිලි කරා. ඇත්තටම හඳ අතින් අල්ලන්න පුළුවන්. අයි තමන්ගේම සිතේ තියෙන හඳ අල්ලන්න. ඉර අතින් අල්ලන්න පුළුවන්. තමන්ගේම සිතේ තියෙන ඉර අල්ලන්නේ. වතුර උඩින් ඇවිදින්න පුළුවන්. තමන්ගේම හිතේ තියෙන වතුර උඩ ඇවිදින්න. මේක පුදුමයි. මේ 이르දි මේ ස්වභාවය. මේ ඉදිපාද. මේ 이르දි අපිට තියෙනවා. පුදුමත් හිතේ. අපි 이르තියෙන් ඇවිදිනවා. සක්මන් කරනවා වැලිමලුවේ. මේ සක්මන 이르දියෙන් යනවා. අන රුවන් සක්මනේ දෙනවා. බුදුන් වහන්සේ ගායශීෂයේ බෝධිමූලයේ අලුයම මැදියම තුනියම අරමුණේ මේ සත්‍ය දැක්කා. පටිච්චසමුපාද අනුලෝම ප්‍රතිලෝම. ඒ කියන්නේ මේක හැදෙන හැටිත් දැක්කා, නැති වෙන හැටිත් දැක්කා. මේ අරමුණේ මිදෙන හැටි දැක්කා. අරමුණම දැක්කා මෙලවත් මේ අරමුණ ඇත්තවීම. හැබැයි මේ අරමුණේ මිදීම මේ දෙලොවම මෙතනයි කියලා. බුදුන් වහන්සේ ඒ වගේම දැක්කා කාම භූමිය. මේ අරමුණ වටිනාකම දෙයක් වගේ දැනෙන එක. ඒ රූප භූමිය, ඒ අරමුණේ රූප සංඥාව ස්වභාවය. ඒ අරමුණේ අරූපේ දැක්කා. ඒ කියන්නේ එතන දෙයක් වගේ දැනෙන්නේ කොහොමද? දෙයක් නැති බව දැක්කා. අන්න එතනයි ආත්මෙ තිබුණේ. ආත්මයක් එතනින් නැති වෙලා ගියා. අන්න බුදුන් වහන්සේ ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. කාම භූමියේ අරූප භූමියේ රූප භූමිය අරූප භූමිය තුන් භූමියම මේ අරමුණේ දැකලා සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. මින් එහාට අවබෝධ කරන්න දෙයක් නැහැ. කීනා જાති උසිතා නාපරංගත්ත. මේක තමයි පරම සත්‍යය. මේ සත්‍යය යමෙක් අවබෝධ කරයිද සාදු සාදු සාදු මෙහෙනිනාසර වැටුණාද? එහෙමයි ආතනහත් හරියට නිකන් අපිත් අරහත්ත්වයටපත් වෙනවා වගේ දැනෙනවනේ. හරියට බුදු සමය වගේ දැනෙනවනේ. ඒ ධර්මයේ අදත් අදත් එදා වගේම ඇහෙනව බව දැනෙනවනේ. ඒ බුද්ධ ස්වභාවයයි ශුන්‍ය ස්වභාවයයි. අනිමිත්තයි නිමිති ප්‍රකට වෙන්නේ අප්‍රණීතයි මේකේ විඳින්න දෙයක් නෑ ශුන්‍යතයි. අනිමිත්ත අප්‍රණීත ශුන්‍ය චේතෝ විමුක්තියයි. සිතින් මිදීමයි අන්න චේතෝ විමුක්තිය කියන්නේ. අන සිතෙන් මිදෙන මග, දුකෙන් මිදෙන මග, නිවන් දකින මග, එයයි නිස්සරණ මග කියලා අපි කියවන්නේ ඒකයි. ඒ පිරිසුදු සේ සද්ධර්මයේ අදත් ඇසෙනවා. හරි පුදුමයි. ඒකයි ඇත්ත. ඒක ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙනවා නම් කොයිතරම් වාග්යක්ද. මේ අරහත් සමාධියයි. මේ අරහත් සමාධියයි. මේ අනාගාමී භූමියෙන් එහා හිස් බැල්මකින් ලෝකෙ දිහා බැලීමයි. දෙයක් නැහැ. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. දුටු බවක් පමණයි. ඒ හිස් බැල්මයි. ඒ අරහතන් වහන්සේ. ඒ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක ආත්මයක් සත්වයේ කිසිවක්ම හමු ගන්නේ නැහැ. ඒ අනුත්තරත්වය. ඒ උත්තරීතර හොදකලාවයි. ඒ මොහතට අවදියයි. ඒ බුද්ධක්ෂණයයි. ඒ බුද්ධ ස්වභාවයට අවදි වන්නේ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන තැන. ඒ බුද්ධ ස්වභාවය. ඒ ශුන්‍යත ස්වභාවයයි. ඒ ශුන්‍යත පටිසංයුක්ත දේශනා දේශනා කිරීම පහසු නැහැ. සුකර නැහැ. සත්‍ය සත්‍යමයි. ඒ බවටපත් වෙන්න පුළුවන් නම් ඒ කෙනෙක්ගේ ආත්ම ස්වභාවය දිය වී යනවන ඒ දිය වී යන ස්වභාවයයි අරහත් සමාධියට ප්‍රතිපදාව. එහෙනම් කීනා ಜಾති උසිතන නාපරං ගත්තන් කියලා කියන්නේ අන නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියනම. එහෙනම් අන එතනයි එමයි සාන්තයමයි ප්‍රණීත සාන්ත ප්‍රණීත සුහේ අරහත් සමාධි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ. සියලු සිතුවේ අන්න සමතේ වුණු තැන සබ්බ සංකාර සමතේ. සබ්බූපති පටිනිස්සග්ගෝ මෙතේ කල්ලගත් දේවල් අතහැරලා ගිහිල්ලා විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන නිවන් මාර්ගයට යන්න. බොහොම හොඳයි මෙහෙණින් වහන්සේ. එමනම් හතරවෙනි අධියරේ ඒක සටහන් කරගෙන තියනවාද? නැහැ හොඳම